ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ මිත්‍රිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසිනි.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 ගතවා වන්නං භාතේයෝ සත්‍වතේ තුම්මේ අස්සත ආනන්දිකෝ සුමනෝ විලායෝ තුම්මේ වස්සතේන අන්තරායෝ යෝනි මේ වාදික පාදක මාත්‍රේ සම්බන්ධ කරගෙන සතිපවතා පවත්වාගෙන යන දලක අද ධර්ම දේශනාව සඳහා ඊවතාවේ පටන් අපි පොදු මාතෘකාවක් වශයෙන් මාලාවට ධර්මදේශනා මාලාවට මාතෘකාවකින් තබා ගත්තේ දීඝනිකායේ නැත්නම් සූත්‍ර පිටකයේ මුලින්ම සඳහන් වෙන දීඝනිකායේ මුලින්ම සඳහන් වෙන බ්‍රහ්මජාල සූත්‍රය. මේ සූත්‍රය සීලඛණ්ඩ වර්ගයටයි අයත් කරලා තියෙන්නේ. ඒ නිසා මේ දීඝ